සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 චිත්තං රක්කේත මේධාවි චිත්තං ගුත්තං සුඛාවහಂತಿ සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවවාදය චිත්තං රක්කේත මේධාවි නුවණැත්ත සිත රැකගන්න නොයේකුත් නොයේකුත් කාමරමුණ වලට යන චිත්ත සංතානය යා නොදී එවැනි අරමුණු වලට යා නොදී ආරක්ෂා කරගන්න කියලයි ලෝතර බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඒ මොකද මහා සුවයකට පත් වෙන්න චිත්තංගුත්තං සුඛාවහං මහා සුවදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියන එක. අපි හැම වෙලෙම කාම අරමුණු වලින් තමයි සුවදායක තත්ත්වය ප්‍රාර්ථනා කරගන්නේ. හොයන්නේ. අපිම අපි ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා කාම අරමුණු ඔස්සේ ගිය මේ හිත හරිම සංසුන්කමින් ඉන්නේ. ගත කරන හැම නිමේෂයකම හුදකලා වෙලා ඉන්නවා කියලා කිව්වත් පැත්තකට වෙලා අපි ඉඳගෙන හිටියත් කොහොම හිටියත් අපි ඉන්නේ හරි නොසන්සුන්කමකින්. මම මේ අත්තන්ට මේ දැන් කිව්වොත් පොඩ්ඩක් විවේකීව ඉන්න කියලා. නේද? ඔහේ විවේකීව නිදහසේ, ඊතා නිදහසේ පොඩ්ඩක් ඉන්න කිව්වොත් එහෙම කාටවත් කතා කරන්නේ නැතුව නේද? අපිට මොනවද වෙන්නේ? අපි එක පාට වෙන ලොකු කල්පනාවකට. මොනවද මේ කල්පනාවත් එක තියෙන්නේ? ඊයේ දැකපු දේවල් මට බලා ගන්න තියෙනවා. නැත්නම් අතීතයේ දැක්ක, අහපු, විඳපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ආදරය ආදී ධම්ම කියන දේවල් නැවත ලබා ගැනීමේ උත්සාහයක හැම වෙලෙම ඒව නැවත නැවත නැවත නැවත ලබා ගැනීමේ උත්සාහයක් අපේ තුල අපේ චිත්තසංතාන තුල හැම වෙලේම බුරබුරා නැగి නැగి තියෙනවා. මේකේ තියෙන නිර්ර්ථකභාවය නුවණැත්තෙකුට එක පාටම පසක් වෙනවා. චුට්ටක් කල්පනා කරලා බැලුවොත් මේ ඉල්ලන්නෙම බලපු දේවල්ද නැද්ද? ඉතින් බැලුවා නම් ආයෙ මොනවද බලන්නේ? ඉල්ලන්නෙම අහපු දේවල්ද නැද්ද? එකම සින්දුව කීසරයක් අපි අහලා තියෙනවද? ආයෙ ඉල්ලනවද නැත්නම් අහන්න කියලා. නේද? ඉතින් ඒ අහපු එකේ ආයෙ මොනවද අහන්නේ? විඳපු එකේ ආයෙ මොනවද වෙදින්නේ? එහෙනම් එකම දේ ඉල්ලන හිත කමක් නැහැ එහෙම කොච්චර දුන්නත් කවද්ද ඉවර වෙන්නේ? ඉවර වෙන්නේ කවද්ද දීම? ඉතින් නිකන් ඉන්න බෑ අපිට. නිදහසේ ඉන්න බෑ. විවේකීව ඉන්න නෑ. කවදද අපි නිදහසේ, ඊතා නිදහසේ, ඊතා විවේකීව කිසි නොයවසිල්ලක් නැතුව, නොයවසිලිකමක් නැතුව, පශ්චාත්තාවයක් නැතුව, කලබලයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් වෙලාවක් කියනකොට කොතර සතුටුද කොතර සාන්තද එවැනි දවසක් එවැනි මොහොතක් නැතුව මුළු ජීවිතේම හැම ශරණයකම බැලීමේ ආසාවෙන් ඇසීමේ ආසාවෙන් විඳීමේ ආසාවෙන් ඒ පිළිබඳ කුතුහලයෙන් ඒ පිළිබඳ නොයවසිරිකමින් හැම නිමේෂයකම ජීවත් වෙනවා හුඟක් වෙලාවට ඒ දේවල් ලබා ගන්න බැරුව පශ්චාත්තාපයෙන් අනේ මට වෙච්ච දේ කියලා ගොඩාක් අය චිත්ත පීඩා වලින් ජීවත් වෙනවා. ඉතින් ඒ තමයි නොයේකුත් කාම අරමුණු වලට මේ හිත යන එක අපේ වැඩ නෙවෙයි. ඒක නොයන විදිහට සකස් කරේ නැත්නම් ඒක නොයන විදිහට සකස් කරේ නැත්නම් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මේක මර උගුලක වැටුණා වාගේ, උගුලකට අහුණා වාගේ. ගැලවෙන්න උවමනාවක් තිබ්බට බෑ. නැත්නම් මම මේ දැන් කිව්වහම ඔබ ඇතනේ නෑ. කොච්චර බැලුවද මං කොච්චර ඇහුවද කොච්චර වින්දාද ආයෙ ඉල්ලනවා මගේ හිත. දුන්න නැත්නම් ගිනි ගන්නවා වගේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න ඕනේ කියලා අතීතයේ බලපු දෙයක් අපේ හිත ඉල්ලනකොට අපිට දී ගන්න බැරි වුණොත් අතුලාන්තයෙන් විශාල පීඩිත ස්වභාවයක් අපිට එනවා. අතුලාන්තයෙන් දැවෙන, පිච්චෙන, රත් වෙන ගතියක් එනවා. කන් දෙකත් එක්ක රත් වෙනවා. ඒක බොහොම අපහසුකම් ඇති වෙනවා. ඒ අපහසුකම් වලට අපි කවුරුත් කැමති නැහැ. අන්න ඒ ඇති වෙන අපහසුකම ට කවදා හරි මුණ දෙන්න වෙනවා. මොකද මගේ ඇස් දෙක පේන්නේ නැතු වෙනවා, කන් දෙක ඇහෙන්නේ නැතු වෙනවා, ඒ ශරීරේ වාරු නැතු වෙනවා. එතකොට කවදා කවදා හරි අර ලෙඩ ඇඳට වෙලා එකතෙන් වෙලා ඉඳලා තියෙන මහා පීඩනයක. හරිද? එකතෙන් වෙනකොට බැරි වෙනකොට අධිකතර පීඩනයකින් මරණාසන්න වෙනකොට අධිකතර පීඩනයකින් ඉන්නේ. අනේ මට පෙර දැක්ක දේවල් නැවත දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ඉතින් මහා තණ්හාව හටගන්නේ එතකොට. වතුර ඕන තරම් තියෙනකොට වතුර නැති වෙන එකේ ගැන මේ ඒතරම් ප්‍රශ්නයක් නැහැ නේද ඕන තරම් තියෙනවනේ කෑම ඕන තරම් තියෙනකොට කෑම නැතිවීම පිළිබඳ කෑම පිළිබඳ සංහාව අපිට ප්‍රකටව පේන්නේ නැහැ ඒ ඕන තරම් තියෙනවනේ හරිද නැති වෙනකොට තමයි තේරෙන්නේ ඒ වගේම අපිට දැන් තියෙන තණ්හාව ප්‍රකට වෙන්නේ හොඳටම මරණාසන්න වෙලා මේවා විඳගන්න බැරි වෙනකොට තියෙන හිත රැක ගන්න ඕනේ හිත රැක ගැනීමෙන් මහා සුවදායක තත්යකටපත් වෙන්න පුළුවන් පින්වත්නි අපිට හරි අමාරුයි මේක. හරියට රිදෙනවා හිත රකින්න ගියාම. නේද කෙලෙස් වලින් අයින් වෙන්න ගියාම කැක්කුමයි. නිකන් කැක්කුම නෙවෙයි එන්නේ. තීව්‍ර කටුක ඡණ්ඩ මාරාන්තික අපහසුකම් එනවා. හරි දැන් මම මොහොතක් භාවනා කරන්න කිව්වොත් මොකද වෙන්නේ? ඒක ඉරියව්වේ ඔය දැන් ශාසනය ඉගෙනගෙන හිටියත් යම් ප්‍රමාණයකට ඒක ඉරියව්වේ හෙල්ලෙන්නේ නැතුව ටිකක් වෙලා ඉන්න කිව්වොත් හරිය අමාරුයි. හරි ඒකද මේ தත්ත්වය තේරුම් ගන්න නැතුව අපි ලොකු අපහසුතාවයන් වලටපත් වෙනවා. මම කියන්න මේ මේ අපහසු අපි තේරුම් ගන්න පොහොතකට බලමු උදාහරණයකින්ම හැමදාම 7 වෙනකන් උදේ නිදා ගන්නට පුරුදු වෙලා ඉන්න කෙනෙකුට උදේ 4ට හැරෙනවා. එයාට මොකද වෙන්නේ? රිදුම් එනවද නැද්ද? නිකන් ඒවත් හරි අමාරුයි යාට. මොකද දන්නේ අමාරු. නේද? ඡණ්ඩ ගෝර කටුක රෞද්‍ර නේද මාරාන්තික වේදනාව එනවා. ඉතින් දරුණු වේදනාව යාට. මේ වේදනාව දරාගෙන ඉන්න බැරුව හින්දා මොකද කරන්නේ? ආය ශරීරය හරහට පෙරලා දාන ඇඳේ ගිහිල්ලා. නේද? හොඳයි කොහොම හරි දරාගත්ත කියන්නේ. දෙවෙනි දවසේ වෙනකොට අඩුද නැද්ද? තුන්වෙනි දවසේ ඒ විදිහටම හැරෙව්වොත් ඊටත් වැඩි අඩුද නැද්ද? හා දවස් 10ක් විතර හැරෙව්වට පස්සේ දැන් මොකද වෙන්නේ? මෙන්න මේ වෙලාවට නිකම්ම නැගිටිනවා. නේද? දැන් වේදනාවක් ඇත්තේ නැහැ. එහෙනම් පළවෙනි දවසේ ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වේදනාවද බොරු වේදනාවද? ඔව් නේද? ඒවා මානසිකව ඇති වෙන නේද? ඒ වුණාට ඒවා දරුණුද නැද්ද? අපි අත්දැකීම දන්න බොරු වේදනාව කිව්වට ඒවා දරුණු වේදනා වගේක්. ඇත්තටම තියෙන වේදනා වගේක්. නමුත් ඒවා මානසිකව මනෝ ස්පර්ශයේ හේතුවෙන් ඇති වෙන වේදනා මිසක් කයේ ඇති වෙච්ච ඒවා නෙමෙයි. මොකද කයේ ඇති වෙච්ච ඒවා නම් ඕන දවසක හතරක් නැගිටිනකොට ඒ අපහසුකම් තියෙන්න ඕන. ඒක පුරුදු කරපු නැති හින්දා කායිකව මානසිකව දෙපැත්තෙම කය සිත පුරුදු කරපු නැති හින්දා අපිට අධික වේදනාවක් තියෙනවා. ඒකින්දා හුඟක් අය භාවනාවල් වගේ දේවල් අත්හදා බලන්න යනකොට හරියම අර ඉතින් අතල්ලම දානවා. නිින්දගත්ත ගමන් වෙනදා කවදාක නැති කොන්ද රිදිලි, ධනේස් රිදිලි, කකුල් රිදිලි, නේද මූණ නලියෑම් එක එක ඒවා එනවා. අපෝ ඒ භාවනා කලාව නම් මට හරියන්නේ ඊට වැඩි හොඳ කුඹුරක් කොටන එක ඒක ලේසි ඕන ශාරීරික දුකක් විඳින්න නම් වෙන තරක භාවනාව නම් මට බෑ. ඒක හරියම අමාරුයි. සතිය පිහිටවගෙන දවස් දෙකක් ඉන්න ගමන් සමහරකට වුණා වගේ. හරිද? එහෙම නේවාසික වැඩසටහන් වලදී සිහියෙන්ම දවස් දෙකක් කාත් එක්කවත් කිසිම කෙනෙක් එක්ක කතා නොකර පහත බලාගෙන තමන්ගේ ශරීරය තුල හිත තියාගෙන දෙවෙනි දවසේ විතර යනකොට වුණා වගේ තියෙනවා. හැබැයි ඊට පස්සේ හරියනවා. ඊට පස්සේ කියනවා දවස් පහක් විතර යනකොට කියනවා අපිට ආයෙ ගෙදර යන්න බෑ කියලා. ඕනම නැහැ කියනවා. මේ ගලවා ගත යුතු තැනින් හිත ගලවා ගන්න ඕන කරන තැනින් ගලව ගන්න අවශ්‍ය කරන ශක්තිය අපිට තියෙන්න ඕනේ. ඒ සඳහා අපේ හිත අපිරිසිදු නොවේ ජීවත් වෙන්න ක්‍රමානුකූලව සකස් කරගන්න ඕනේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල අපි ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕනේ. ඒකෙන්ද නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අද පටන් අපි මේ සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික මොකද නොයේකුත් ආකාරයේ වැඩ පිළිවෙලව සම්මා සම්බුදුරජාන් වහන්සේ නොයෙකුත් නොයෙකුත් තැන්වල දේශනා කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ රසතහම් මාලාවේදී මේ ධර්මදේශනා මාලාවේදී එක එක එක එක පැතිකඩ කාලෙන් කාලට කාලෙන් කාලට දැන් සබ්බස්ස සූත්‍රය කිව්වොත් ඒකේ ආර්ය ශ්‍රැංග මාර්ගය කියන වචනේ නැහැ. නමුත් වක්‍රව ඒ ටික ඔක්කොම තියෙනවා. කර්ණිමේ සූත්‍රය කිව්වොත් ඒත් ඒ වචනේ නැහැ. නමුත් ඒකේ තියෙනවා. ඒ වගේ එක එක්කෙනාට ගැළපෙන විදිහට ඒ ඒ තැන්වල දේශනා කරපු සූත්‍ර ධර්ම ආදී ඇසුරෙන් අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ දේශනා මාලාවේදී සැරෙන් සැරේ සැරෙන් සැරේ නැවත අපේ මතකේ අලුත් කරගන්න. මේ වෙනකම් කරපු දේශනාවලදී අපි සතර කමඨහන ආනාපාන සති භාවනාව ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද? සීලය ඊළඟට ඉද්ධිපාද ආදී කෙටියෙන් හැම එකක්ම ටික ටික ටික ටික සඳහන් කරා. දැන් අපි අදපටන් මේ දේශනා මාලාවේදී බලාපොරොත්තු වෙන්නේ විසුද්ධීන් හත පිළිබඳ දීර්ඝ විස්තරයක් සිදු කරන්නටයි. චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දික්ඛ විසුද්ධිය, කාංකායතන විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන විසුද්ධි හත පිළිබඳව දීර්ඝ වශයෙන් එකින් එක එකින් එක සාකච්ඡා කරගෙන යන්නයි දේශනා මාලාවේදී බලාපොරොත්තු වෙන්නේ. විසුද්ධිය කියන්නේ පිරිසුදු බව කියන එකයි. එතකොට චිත්ත විසුද්ධිය කියන්නේ සිත පිරිසිදු කිරීම කියන එකයි. ඊළඟට සීල විසුද්ධිය කියන්නේ සීලයෙන් ඇති කරගන්න පිරිසිදු බව කියන එකයි. දිට්ඨි විසුද්ධිය කියන්නේ දෘෂ්ටිය ඍජු කර ගැනීමෙන් ඇති කරගන්නා වූ පිරිසිදු බව කියන එකයි. කාංකායතන විසුද්ධිය කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ නැත්නම් හේතුන් දැන ගැනීම නිසාවෙන් ඇති කරගන්නා වූ විසුද්ධිය කියලා කියන එකයි. ඉතින් මේක අපි චුට්ටක් සාකච්ඡා කරගන්න ඕන මොකද්ද මේ කියලා ඉස්සෙල්ලාම එකින් එක සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා කෙටියෙන් බලා ගන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. හ්ම්. දැන් මම මෙහෙම අහන්නම්. ඇයි මොකද්ද මේකේ තියෙන තේරුම කියලා අපි පොඩ්ඩක් බලාගමු. මොකටද අපිට මේ විසුද්ධි හත සම්පාදනය කරගන්න ඕනේ කියලා. අපි දුකටපත් වෙනවද නැද්ද? සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ දුක නැති කරනවා කියලා අහලා තියෙනවා අපි. නේද? ඒ කියන්නේ සල්ලි නැති අයට සල්ලි දෙනවා. ගෙවල් නැති අයට ගෙවල් දෙනවා. දරුවෝ නැති අයට දරුවෝ දෙනවා. නේද? ඇයි ඒක කරන්නේ? ඒකනේ කට්ටිය කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලන්නේ ඒකනේ. ජයසමා බෝධින් වහන්සේ ළඟට ගිහලා දරුවෝ ඉල්ලනවා. අපේ දුක් නැති කරන්න ඔබ වහන්සේ අපේ දුක් නැති කරනවා කියලා කොරොන්දු වෙලා තියෙන්නේ ඒකින්ද අපේ දුවට දරුවෙක් නැහැ කියලා ජයසිමහා බුදුන් වහන්සේට ගිහින් ඉල්ලීමක් කරන අපිට දරුවෙක් දෙන්න. අපේ ව්‍යාපාරය සකස් කරලා දෙන්න. හ්ම් අපි කරඬුවක් එහෙම ගෙනත් දෙන්නම්කෝ. ලැජ්ජෝ. නේද නිකන්නේ බුදුම ලැජ්ජාවක් එක බුදුහාමුදුරන්ට කේවල් කරනවා ගිහිල්ලා. අර ආරක ගෙනත් දෙන්නම් මේක ගෙනත් බාර වෙනවා කියන්නේ ඒකනේ. නේද බාර වෙනවා මොනවද? මම උදේම කිරිපිටු ටිකක් ගෙනත් දෙනවා නේද? අපි කරන මේ මහා කැත වැඩේ පුදුම කැත වැඩක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා කියනවා උදේ කිරිපිටු දානයක් ගෙනත් දෙන්න. අපේ ළමයාට දරුවෙ දෙන්නකො. නේද? අන්න ඒක නෙවෙයි දහන් කියන්න කරන්නේ. ඒක නේද කරන්නේ? අසනීපයක් වුණාම නේද? ජයසිරිමා බෝධින් වහන්සේට බාධා නේ. බුදුහාමුදුරන්ට අපි හිටියානම් දැන් ජයසිරිමා බෝධින් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිතාගෙන අපි කරන දේක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ හිටියානම් අපි ඕකම නේද කරන්නේ? ගිහිලා බුදුරජාණන් වහන්සේට කේවල් කරනවා <laughs> නේද? මොකද්ද කියන්නේ? මම අහවල් දවසේ උදේ කිරිපිටු දානයක් හදලා ගෙනත් දෙන්නම් අන්න අරයාගේ රසනික හොඳ කරලා දෙන්න. නේද? හ්ම් කරන මේ කැත නේද අර වචන වල හොඳ සිංහල වචන තියෙන ඒවා කියන්න ඕන අවලං අසික්කිත තුච්ච තුප්පහි නේද? ඒවා කියන්න ඕන වට. ඇයි? ඒක තමයි වටින්නේ මෙච්චර වටින ධර්මයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ අපි කේවල් කරනවා. බෞද්ධ විදියට. ඒකින්ද ඒවා කියලාම හදන්න ඕනේ. කියලාම හදන්න ඕනේ. මේ ජයසමා බෝධින් වහන්සේ ළඟ ඉඩක් නැහැ නේද? මොකද අර ඒ ඒ වෙන්දේසිය තියෙනවනේ. වෙන්දේසි කරනවා කියලා. ඉතින් ඒ වගේ තත්යකට අපිපත් වෙන්නේ නැතුව අපි මහා නේද බෞද්ධ විදිහට මහා ගැඹීරව මේ ධර්මය තුලින් හිත පිරිසිදු කරගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ. කොහොමද අතහරින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විසුද්ධි හත පිළිබඳ අපි චුට්ටක් කතා කරමු බලන්න. අපිට හරියට දුක් ඇති වෙනවා. ඇයි අපිට දුක් ඇති වෙන්නේ කියලා කිව්වොත් මම කිව්වොත් මේ අත්තන්ට මේ බලාපොරොත්තු කඩවීම හින්දායි දුක් ඇති වෙන්නේ කිව්වොත් මොකද කියන්නේ? හැම දුකක්ම බලාපොරොත්තු කඩවීමක් හින්දා ඇති වෙන්නේ කිව්වොත් මොකද කියන්නේ? ඔව් ඒක වැරද්දක් නෑ නේද? මං හිතුවේ නෑ අපේ අම්මා මැරෙයි කියලා මම නේද? මං හිතුවේ නෑ අහවල් ලෙඩේ හැදෙයි කියලා හැදුනා. මං හිතුවේ නෑ මාව මෙතරෙක් මට වයසට ආයි කියලා ගියා. මං හිතුවේ නෑ මෙතරෙක් මට කොණ්ඩේ පැහැයි කියලා පැහුණා. නේද? මං හිතුවේ නෑ මම මෙතන මහත් වෙයි කියලා මහත් වුණා. නේද? නින්දකටපත් වුණා. නේද? මං හිතුවේ නෑ අහවලා මේ වගේ නපුරු වචන කියයි කියලා කිව්වා. එහෙනම් බලාපොරොත්තු කඩ වෙලාද නැද්ද? හරි. බලාපොරොත්තු කඩ වෙන්නේ ඇයි? බලාපොරොත්තු කඩ වෙන්නේ බලාපොරොත්තු තියෙන හින්දා. බලාපොරොත්තු තියෙන හින්දා. එහෙනම් මට මේ අතට කියන්න පුළුවන් ආය කවදාකවත් දුක් ඇති වෙන්නේ නැති වෙන්න නම් බලාපොරොත්තු තියෙන එක නවත්තන්න. නවත්තන්න පුළුවන් මට බලාපොරොත්තු තියෙන එක කරේ මම නම්. මම බලාපොරොත්තු පියාගත්තද මට බලාපොරොත්තු ඇති වුණාද? මම දන්නේ මට බලාපොරොත්තු ඇති වුණා. බලාපොරොත්තු ඇති වෙන ස්වභාවයක මගේ හිත ඇත. බලාපොරොත්තු ඇති වෙන ස්වභාවයක මගේ හිත තියෙනවා. එහෙනම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්යකට අපේ හිතපත් කරන්න ඕනේ. මම බලාපොරොත්තු ඇති වෙන්නේ ඇයි? මට බලාපොරොත්තු ඇති වෙන්නේ ඇයි? අතීතයේ තිබ්බ දේවල් අනාගතය දක්වා ආරක්ෂා කරගන්න පුළුවන් කියන මතයක් අදහසක් දැක්මක් මගේ ළඟ තියෙන හින්දාද නැද්ද මං අතීතය අදින්න හදන්නේ අනාගතය දක්වා නේද එහෙනම් මට තියෙන මට එහෙම අදහසක් තියෙනවා අතීතයේ මට ලැබිච්ච දෙයක් තියෙනවාද ආන්ගේ ලැබිච්ච දේ වෙනස් වෙන්න දෙන්නේ නැතුව වර්තමානයේ හරහා අනාගතය දක්වා අරගෙන යන්න මං ලොකු උත්සාහයක් ගන්නවද නැද්ද? ඒක පුළුවන් කියලා අදහසක් මට තියෙනවද නැද්ද? ආංගයකට කියන දෘෂ්ටියක් කියලා. දැක්ම. අපේ දැක්ම තමයි අතීතය ලුහු බැඳ ගොස් අනාගතය ප්‍රාර්ථනා කරනවා අපේ හිතෙන්. ඒක කෙරෙන්න වෙන මොකක්වත් හින්දා නෙවෙයි. පළවෙනි එක කාරණාව තමයි අපිට තියෙන වැරදි අදහස. ඒක වැරදි අදහසක්. ඒක වැරදි අදහසක් කිව්ව පමණින් පිළිගන්න නැතුව අපි විමසලා බලන්න ඕනේ. ඇත්තටම එහෙම පුළුවන් දන්නේ. අපි කරලා නැද්ද? දැන් උදාහරණයක් අරන් බලමු පොඩ්ඩක්. හරිද? කාගෙන් හරි අපිට හොඳ ආදරයක් හම්බ වෙනවා. කියලා හිතන්නකෝ. ආදරයක් හම්බෙලා තියෙනවා නම් දැනට මොකක්ද අදහස? පොඩ්ඩක් වෙනස් වෙනවා වගේ දවුනොත් මොකද කරන්න හදන්නේ? ඉන්නවාක මං දෙයි වෙනස් වෙන්න නම් නේද කියලා ලොකු රණ්ඩුවක් අල්ලගෙන ලොකු පීඩාවක් ඇති කරගෙන නේද ඕක තිබ්බරජිනම් තියාගන්න හදනවද නැද්ද මේ පුළුවන් දෙයක් දන්නේ නැහැ පුළුවන් දෙයක්ද දන්නේ නැහැ බලන්න පුළුවන් දෙයක්ද කියලා ඕක බලාගන්න බුදුරජාන් වහන්සේ හැරෙන්න කිව්වේ කාගේ පැත්තටද අපේ පැත්තට හරි අපේ පැත්තට හැරිලා බලනකොට අපි බලන්න පොඩ්ඩක් කෙනෙක් කෙරෙහි උපදින ආදර හැඟීමක් මේ මොහොතේ ඉපදුනා නම් ඊළඟ මොහොතේ ඒ හැඟීමමද තියෙන්නේ නෑ වෙනස් එක වෙලාවකට ටිකක් වැඩි තව වෙලාවකට ඊටත් වැඩිය අඩුයි තව වෙලාවකට ආය වැඩි නේද ආය තව වෙලාවකට නේද ඕනමයි කියලා හිතනවා තව වෙලාවකට නැති එකමයි හොඳ මලවදේ කියලා හිතනවා නේද එතකොට මේක හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒක මගේ වැඩක්ද? නෑ ඒක මම කරන දෙයක්ද? නෑ. ඒක මට ඕන විදිහට වෙනස් වෙන්නේ. ආ මං අද උදේ වැඩියෙන් තියාගන්න ඕනේ, දවල් අඩුවෙන් තියාගන්න ඕනේ. ඒක මට ඕන විදිහටද? නෑ මට ඕන විදිහට නෙවෙයි. ඒක හේතුන් අනුව වෙනස් වෙන දෙයක්. ඒ ඒ හේතු යෙදෙන හැටියට වෙනස් වෙන දෙයක්. එහි පාලනය මගේ අතේ නෙවෙයි තියෙන්නේ. හරිද? එහෙනම් ආදරය කියන්නේ ධම්ම කියන කොටසට වැටෙන එකක්. එතකොට ඒක සැකසීමක්. ඒක සංස්කාරයක්. හිතේ තියෙන සංස්කාරයක්. ඒක හැම නිමේෂයකම වෙනස් වෙනවා. වෙනස් වෙන විතරක් නෙවෙයි ඒක මට ඕන හැටියට තියාගන්න පුළුවන් එක. මට ඕන විදිහට වෙනස් වෙන එකක් නෙවෙයි. එහෙනම් එහා පැත්තට. එහා පැත්තට ගණිත එක්කනට. ආ එයාටත් එහෙමයි. හැම නිමේෂයකම යමක් වෙනස් වෙනවා නම් ඒක මට ඕන හැටියට නෙවෙයි නම් වෙන්නේ කියලා මං හරියට දැනගත්තොත් බලාපොරොත්තු ඇති වෙයිද හරි මේ බලන්න උදාහරණයකින් දැන් ඕක අපි හරියටම දන්න එකක් ගැන මම කියන්නේ. උදේම දේ දුන්නක් පායලා. හරි ලස්සනයි. ඉතින් අපිට සතුටුයි. දරුවෝ නිදි. දරුවෝ නැගිටිනකම් මම මේ දේ දුන්න කොහොම හරි තියාගන්නවා. එහෙම බලාපොරොත්තුවක් එහෙම අපිට එනවාද? තව විනාඩි 5ක් දෙකක් විනාඩියක් තියාගැනීමේ ඇදීමක් බලාපොරොත්තුවක් අපේ පැත්තෙන් එන්නෙම නැහැ. එන්නෙම නැහැ. ඇයි? අන්න ඒක ඒ බලාපොරොත්තු තියාගන්න බෑ කියලා ඒක එහෙම බෑ කියලා අපි හොඳටම හොඳටම දන්නවා ඒක පවත්ව ගන්න බෑ කියලා. ඒක පවත්ව ගන්න බෑ කියලා දන්නවා. නේද? එතකොට ආදරයක් දේ දුන්න වගේමද නැත්ද? පවත්ව ගන්න පුළුවන්ද? බෑ. අන්න ඒක හරියටම දැක්කොත් අපි තේරුම් ගත්තොත් සංස්කාරය පිළිබඳව හරියටම තේරුම් ගත්තොත් අපේ හිත ඕක තියාගන්න ගන්න උත්සාහය බලාපොරොත්තුව ඒක පිළිබඳ තියෙන ඒ අකුසල සහගත හැඟීම් බෑ කියලා දැනගත්ත ගමන් අයින් වෙනවද නැද්ද? නේද? ඒ කියන්නේ බෑක්ම නිවැරදි කරගන්නකොට ඒ පිළිබඳ තියෙන ලෝභ නැති වෙනවා. මොකද ඒක තියාගන්න බෑ කියලා දන්නකොට. නේද? ඇත්ත දැනගන්නකොට ලෝභ නැති වෙනවා. එහෙනම් වැරදි දෘෂ්ටියින්ද තිබ්බ ලෝභය, වැරදි දෘෂ්ටියින්ද තිබ්බ ලෝභය දෘෂ්ටිය අයින් වෙනකොට නැති වෙනවා. ආන් ඒක තමයි දෘෂ්ටියෙන් සිද්ධවන්නා වූ පිරිසිදු බව කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන වැරදි දෘෂ්ටිය අයින් කර ගැනීම දෘෂ්ටියෙන් සිද්ධ වෙන ඒකට කියනවා ditthi විසුද්ධිය කියලා. හරකෙක් පිළිබඳව තියෙනවා අපිට ලෝභයක්. හරකා මරලා මස් කරලා කඩේ. දැන් හරකා කියන සංඥාව එනවද අපිට? දැන් මස් කියන සංඥාව එනවා. ඒ වගේ මේ ශරීරයේ තියෙන්නේ නාම රූප සංතතිය. මේ අපේ ජීවිතය කියන්නේ. ආන්නික නාම රූප වශයෙන් දැකීමෙන් සිද්ධ වෙන්නේ මේ සත්‍යය පුද්ගලයාය කියන ස්වභාවය නැති වෙන එක. අපි ඒක දිට්ඨි සුද්ධියේ කොටස් දැන් කරගෙන යද්දී ඉදිරියේදී හොඳට කතා කරනවා ඉදිරි දේශනාවලදී. ඉතින් ඒක නැති වුණාම හරියට නිකන් හරකක් කියන සංඥාව අයින් වෙලා මස් සංඥාව ආවා වගේ අපිට නාම රූප නාම රූප විදිහට දැනෙන ස්වභාවයට අපේ හිත පත් වෙනකොට අහවල් පුද්ගලයා මට ඕන හැටියට තියාගන්න අහවල් සංස්කාරය මට ඕන හැටියට පවත්වා ගන්න කියන අදහසෙන් අපි අපිට එන්නේ නැති වෙනකොට ඒන්නේ අකුසලයෙන් අපි පිරිසිදු වෙනවා අපේ හිත. හරිද? ඔය වැරදි දෘෂ්ටිය තියාගෙන ඉන්න හින්දා තමයි අපි ලොකු ප්‍රශ්නවලට එන්නේ. හරි. තවත් උදාහරණයක් බලමු මේවන හරියට විහිළු වගේ මට. හරිද? ලොකු වැරද්දක් අල්ලගන්න බලමු අපි. ධර්මයේ තුලින් ගවේෂණය කරනකොට මේවා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහනවා මේ දැන් ආදරය ගැන අපි කතා කරන්නේ ලොකු පුතා මට වැඩියෙන් ආදරෙයි පොඩි පුතා අඩුවෙන් ආදරෙයි දුව මේ ගාන කී කියන්නේ ආදරේ මැනලා තියනවද නැද්ද ආදරේ මැනලා තියනවද නැද්ද හා මැනගෙන තියෙනවා මේ මොකෙන්ද දන්නේ මැන්නේ නේද උණ නම් අයිනවා උණ කට්ටේ රුධිර පීඩනය නම් අයිනවා පීඩන මානෙ. ආදරේ මන්නේ මොකෙන්ද? මේක තේරෙන විදිහට අහනවා නම් අහවලා වැඩියෙන් ආදරේ කියලා අපි දැනගත්තේ කොහොමද? දැන් දැනගත්තේ එහෙම නේද? අහවලා අඩුවෙන් ආදරේ මට අහවලා වැඩියෙන් ආදරේ කියලා අපි දැනගත්තේ කොහොමද? නේද අපි දැනගත්තා. අපිට තේරුණා. අපි කියන මම දන්නවා ඒක. මම හොඳටම දන්නවා ඒක. කොහොමද දැනගත්තේ? දැනගත්ත විදිහක් තියෙන්නේ නැහැ. දැනගත්තේ එයාගේ හැසිරීමෙන් අන්න හරියට. නේද? හැසිරීම කියන්නේ මොකද්ද? කායික වාචසික නේද? මානසික දැක්කේ නැහැ. මානසික දැක්කේ නැහැ. නේද? මනසේ ඇති වෙන මේ ආදරය මම මැනගත්තේ එයාගේ කයෙන් වචනයෙන් කරන දේවල් වලින්. මම කාගේ හරි කරට අප තිබ්බා හිතේ ආදරයක් ඇති වෙලා. එතකොට ඔන්න මට දැන් යම් හැඟීමක් ඇති වෙලා තියෙනවා මම දන්නවා මට ඒක දැනෙනවනේ. නේද? හා. මම බොහොම ලිංගත්ව කාගේ හරි කරට අප තිබ්බා. එයා එයාගේ තරම්මයි කරට අප තියෙනවා. එතකොට මම හිතන්නේ මොකද්ද? මෙතන ඇති වුණා වගේම එකක් එහා පැත්තේ ඇති වෙලා අන්න සමානයි. මම මැන්නේ මොකෙන්ද එතකොට? මම මැන්නේ මට දැනෙච්ච එකෙන්. නේද? මට මේ ගානට හැඟීමක් ඇති වුණාම මම අර විදිය වැඩක් කරා. එහෙනම් එයා ඒ විදිහටම කරේ. ඒ විදිහම එකක් ඒ පැත්තේ ඇති වෙලා කියලා ඔන්න ඔය ක්‍රමයටද නැද්ද? Tamanට ඇති වෙච්ච දෙයට සාපේක්ෂව එහා පැත්තේ කිනාව මැන්නද නැද්ද? කොහොමද ඒ කායික සහ වාචසික කයෙන් සහ වචන වලින්. හරිද? බලන්න මේ වැරදීම වැරදීමක්ද කියලා බලමු. මම කියනවා අපි ඔක්කොම එකතු වෙලා එකම කායික ඉරියව්වෙන් ඉඳගෙන. ඒ කියන්නේ කයේ ඉරියව්ව ඔක්කොම සකස් කරන දැන් අපි මෙතන ඉඳගෙන ඔක්කොම එකම කායික ඉරියව්වක ඉඳ කියනවා. ඉඳලා අත් දෙක නල්ලට අරගෙන එකම කාලෙට බුදුන් වදිමු. දැන් කයයි කයවල ටික ඔක්කොම එකම විදිහට තියෙන්නේ වචනත් එකම විදිහට තියෙන්නේ. ඔක්කොම කයත් එක ගන්නට තියාගෙන වචනත් එකම විදිහට කියනකොට හිතවල ඇති වෙන හැඟීම් සමානද? සමානද? එහෙනම් කයයි වචනයි එක ගන්නට තියෙනවා කියලා හිතේ ඇති වෙන හැඟීම වයින්ද පුළුවන්ද? එහෙනම් ආදරේ මැන්නේ මොකෙන්ද? ආදරේ වගේ දේවල් හිතවල තියෙනවා මැනගත්තේ තරහ වගේ ඒවා මැන්නේ මොනවෙන්ද? අපි කිව්වා දැන් චුට්ටකට ඉස්සෙල්ලා ක්‍රියාවෙන් සහ වචනෙන් ඒක හරියින්මද? ආන්ගේ වැරදිමින් මෙන් මැනගෙන තමයි අන්තිමට මේ අත්තම කියනවා කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. නේද හිතේ හැටියට කොහොමද අපි හිතුවේ? ආ හිතාගන්න බැරි දේවල් හිතාගන්න යන්නේ අනුමාන වශයෙන්. නේද? හරියට නිකන් අන්ධයෙක් මේ වටේ ඇවිදගෙන යනකොට හරි අන්ධයෙක් නම් මේ මේසේ අත තියලා මේසයක් වෙන්න ඇති, පුටුවක් වෙන්න ඇති නේද? අටුවක් වෙන්න ඇති ඔහොම ඔහොම කී කිය අනුමාන කරගන්නවා වාගේ අපි අනුන්ගේ හිත්වල ඇති වෙන හැඟීම් අනුමාන කරගන්නවා. අනුමාන කරගෙන ඒවට ලකුණු දීලා ඒවා හින්දා යාළුවා ඉහළ තැන් වලින් තියෙන අන්තිමට අපි කෑ ගහන්න වෙන්නේ ඒකයි. නේද? මහා විලාප තියෙනවා අපි ඔක්කොමලා. හරීම ඛේදවාචකයක් මේක. හරී දුකක් මේක. ඇයි? නොපෙනෙන දේවල් එක්ක මහා ගනුදෙනු ගොඩක් කරන්න වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අපි මේ ලෝකේ මයින්නවා. මේ ලෝකය මට අහවලා වැඩියෙන් ආදරේ අහවලා වැඩියෙන් තරහයි අහවලා වැඩියෙන් ඉංග්‍රීසියයි අහවලා වැඩියෙන් කියලා එක එක එක එක දේවල් දැනගෙන අපි ලෝකයක් හදාගෙන අපේ පැත්තේ. මගේ தත්වය මේකයි අහවලාගේ தත්වය මේකයි කියලා ආන්ගේ මිම්මට කියනවා මාන්නේ කියලා. හරිද? රහතන් වහන්සේට එකක් නැහැ. පංච පාදානස්කන්ධය හරියට පිරික්සන කෙනෙකුට තමන් ඉහළ කෙනෙක් පහළ කෙනෙක් කියලා මාන්නයක් ඇති වෙන්නේ නැහැ. හරිද? අන්න බලන්න පින්නත් මේ ඔන්න ඔය වැරදි දෘෂ්ටිය අයින් වෙනකොට ඒ ඒ අකුසලයන් අයින් වෙනවද නැද්ද? නේද? ඉතින් ඒකින්ද අපිට දත්මිටි කෑවට කන්දක් පාත් වෙන්නේ නැහැ. කන්දක් කන්න කියලා ඒක පාත් කරන්න නම් දත්මිටි කනවා. එයාගේ අපි මේ මහා කෙලෙස් කන්ද පාත් කරගන්න දත්මිටි කනවා. නේද මොනවා හරි දුක් ඇති වෙනකොට නෝක මම භාවනා කරනවාද ඉඳන් එච්චරයි. නේද? එච්චරයි එහෙනම් දත්මිටි කෑවට කන්දක් පාත් වෙන්නේ නැහැ. ඒ වගේ එක එක වෙලාවට ගන්න පුංචි අධිෂ්ඨානයක විතරක් ඔක්කොම කරන්න බෑ. ආන්ගේ සඳහා අපේ හිත වෙනස් කළ යුතුව තියෙනවා කියන එක දැන් තේරෙනවද? වැරදි දැකීම හින්දා අපි මහා පීඩණයකට පත් වෙලා නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන නේද? හැමදාම හැමදාම හැමදාම දුක් විඳින මට්ටමක ඉන්නවා. මේක අයින් කරගන්න කළ යුතු වැඩේ තමයි මේ සිත පිරිසිදු කරගන්න එක. අපේ හිත හැම වෙලේම අතීතයට ඇදලා යනවා. අතීතයට ඇදලා ගිහලා මොකද කරන්නේ? වර්තමානයේ පිරික්සන්න හදනවා. වර්තමානයේ පිරික්සනවා. පිරිච්ච පිරිස පරණ විදියටම තියනවද තියනවද කියලා බල බල අනාගතේ ප්‍රාර්ථනා කරනවා. නේද? අපේ හිත හැම වෙලෙම ප්‍රාර්ථනා කරන වැඩිම ඕක. හරිද? මම මෙහෙම අහනවා. එක ෂණයක්වත් තම මෙහෙම කියනකෝ දැන් තව එකක් ගමුකෝ අපි දැන් සංස්කාරය ගැන ආදරය ගැන කතා කරද්දී දැන් වේදනාව ගැන පොඩ්ඩක් ගමුකෝ. කකුල ඇනවා ගලක. සිදුනා. දුක් වේදනාවක් ඇති වුණා. මට නිකමල හිතෙනවා ඒ දුක් වේදනාව ඒ විදිහටම ආය ඇති කරගන්නවා කියලා. උඩ පැනලා ආය අර ගල උඩට පයින්නවා. ඒ ගානට නැති වෙනවද? නැහැ. වෙනස් වෙනවා. මම මේ අතකින් අහනවා. මේ ෂණයක ඇති වෙන වේදනාව ඊළඟ ෂණයේ සරසමව පවත් ගන්න හෝ නවත්ත ගන්න මට පුළුවන්ද? බෑ. නේද? ඒක ඊළඟ ෂණයේ ඇති වෙන එක මගේ වැඩක්ද? නෑ. ඒක මම කරගන්නෙත් නෑ මට නවත්ත ගන්නත් බෑ. මුළු ජීවිතේම බලාපොරොත්තු සතුටින් ඉඳයි. එහෙම නේද? සතුට ඇති වෙන්නේ මොනවා හින්දාද? කාය සම්පස්ස, චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ඝාන සම්පස්සද, ජීව සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සම්පස්සද. චක්කු, සෝත, ඝාන, ජීව, කාය, මන කියන ඉන්ද්‍රියන් වල ස්පර්ශය හේතුවෙන් හටගන්නා වූ සැප වේදනා නිසාවෙන් අපිට සතුට ඇති වෙනවා. නේද? ඒ ටික විතරයි. එහෙනම් සතුටෙන් ජීවත් වෙන්න නම් සැප වේදනා එක දිගට එන්න ඕනේ. නේද? අනේ දැන් අපි එක්තරා තීරණයකට එන්නේ. මේ සැප වේදනා කියන ඒවා මේකේ සකස් වීම මේ මොහොතේ ඇති වෙන සැප වේදනාව ඊළඟ මොහොතේ පවත් ගන්නවා කියන එක මට කරන්න බෑ. අනිත් එක හැම වෙලෙම වෙනස් වෙනවා. නේද? එහෙනම් අනාගතය පිළිබඳ ඊළඟ මොහොතේවත් මට දැන් ඇතිවෙච්ච සැපය ඊළඟ මොහොතේ මං ඇති කරගන්නවා කියන එක සිද්ධ කරගන්න පුළුවන් දෙයක්ද? බැරි දෙයක්. ඕක හරියටම දැනගත්තොත් හරියටම දැකගත්තොත් අපේ තුලින් මේක ඊළඟ මොහොත ගැන බලාපොරොත්තුවක් ඇති වෙයිද? නේද? හරියටම දැකගත්තොත් හරියට මොකක් වගේද දේ දුන්න යනවා වගේ. අවුවයි වැසයි තියෙනකම් තියෙන්නේ තිබුණොත් හොඳයි. එච්චරයි. දේ දුන්න ගැන අපි හිතන්නේ එහෙමයි. තිබ්බොත් හොඳයි. අවුව ගැන හිතන්නේත් එහෙමයි. තිබ්බොත් හොඳයි. නේද? අපි වැස්ස ගැන කියන සමහර විට වහියේ තියෙනවා. නේද? මම අනිවාර්යයෙන්ම වැස්ස අද රැය වෙනකම් තියාගන්නවාමයි. හ්ම්. ඒව බෑ. නේද? අපි කියන්නේ තිබ්බොත් හොඳයි. තිබ්බොත් හොඳයි. තියෙයිද නැද්ද කියලා අපිට විශ්වාසයක් නැහැ කියන බලාපොරොත්තුවක් නැහැ. නේද? බලාපොරොත්තු පිළිබඳ බැඳීමක් නැහැ. තණ්හා දෘෂ්ටි මාන්න වශයෙන් ඒක ඒක අපිට එන්නේ නැහැ එහෙම. දිගටම. ඉතින් ඔන්න ඔය தත්වයන් තේරුම් ගත්තොත් අපේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඊළඟ මොහොත ගැන බලාපොරොත්තුවක් එන්නේ නැහැ. හරිද? දැන් වේදනාව ගැනත් අපි එහෙම කිව්වා. දැන් මම මෙහෙම අහනවා. හැමදේම වෙනස් වෙලා නැතිලා යනවනේ ලෝකේ. මාව තව පොඩ්ඩකින් මැරෙන්න පුළුවන් බෑයි. අපේ බුදුන් ආන්දරනේ. අද හැන්දෑවේ අපෝ පුළුවන් කිසි දෙයක් නැහැ කට පුරෝලා කියනවන්න පුළුවන් කියලා. අමා විතරනේ මං ආදරය කරන අද හැන්දෑව මැරෙන්න පුළුවන් බෑද? ඒක තුක්තා කිමින් හරි පුළුවන් කිව්වා. නේද? හරිද? ලබන සතියේ ලබන අවුරුද්දේ පුළුවන්. හා පුළුවන් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔය ඔක්කොටම පුළුවන් කියලා කියන අපේ අම්මව ප්‍රිය අය ඔක්කොමලා මැරෙන්න පුළුවන් තව චුට්ටකින් හරි කියලා කිව්වට ඒ කියනවත් එකම යටින් තියෙන බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? මැරෙන්නේ නැහැ. අද හවස නම් මාව මැරෙන්නේ නැහැ. හෙට නම් මාව මැරෙන්නේ නැහැ. අනිද්දා නම් අපේ අම්මාව මැරෙන්නේ නැහැ. තව අවුරුදු 10කින් ආයෙත් නැහැ. 15කිනුත් නැහැ. ආන් එනම් බලාපොරොත්තුවක් තියනවද නැද්ද? කවදා හරි අපේ ළඟ ඉන්න කෙනෙක් අපි ප්‍රිය කෙනෙක් ගේ මරණය සිද්ධ වෙන්නේ මං කියනවා ඊළඟ ශනේ කියලා. මේ ශනේ ජීවත් වෙච්ච කෙනා ඊළඟ ශනේ නෑ. හොඳ නැද්ද? ඇයි චුතිසිත කියලා කියන එක ෂණ මාත්‍රයයි. එහෙනම් ඊළඟ ශ්‍රණේ නැහැ. එහෙනම් එහෙනම් මම මේ අතෙන් අහනවා ඊළඟ ශ්‍රණේ මියදෙන තමන්ගේ අම්මා ගැන විනාඩි 5ක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බනම් දුකට දුකක් ඇති වෙනවද නැද්ද? විනාඩි 10ක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බනම් දුකක් ඇති වෙනවද නැද්ද? ඔව්. තත්පර 10ක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බනම් දුකක් ඇති වෙනවද නැද්ද? අපි දැන් කියන තව තත්පර 10කින් මම මැරෙන්න පුළුවන් කියලා වෙනට බලාපොරොත්තු තියෙනවා. එහෙනම් තේරෙනවද අපේ මනස මේ බලාපොරොත්තු අතහරින්න ඕන වචන නෙවෙයි මේ. නේද? අතහරිනවා නෙවෙයි අත හැරෙන්න ඕනේ. අත හැරෙන්න නම් මේක විනිවිද විනිවිද දකින්න ඕනේ. හරි? මේ ලෝකේ ඇති වෙන සංස්කාරය ඊළඟ ශනේ වෙනස් වෙනවා ඒක මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ. නේද? ඊළඟ ශනේ වෙනස් වෙනවා මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ කියලා තමන් විනිවිද දැක්කොත් මේ හිත බලාපොරොත්තු තියන්නේ නැහැ. ඒක කොච්චර කොච්චර චූටි තැනක වෙනකන් තියෙන්න ඕනද කියනවනම් ඊළඟ ශනියේ වෙනස් වීම තමන් තුළින් දැකලා තිබ්බේ නැත්නම් ප්‍රශ්නේ ප්‍රශ්නේමද නැද්ද? නේද? ඊළඟ ශනිය දකින්න ඕනේ. ඊළඟ ශනිය වෙනස් වෙන බව අවබෝධ කරගන්න ඕනේ. පින්නත් මේ ඊළඟ ශනිය වෙනස් වෙන බව වේදනාව ඊළඟ ශනිය වෙනස් වෙන බව අවබෝධ කරගන්න වැඩ කරන ගමන් පුළුවන්. නේද? වෙනත් වැඩකට ගමන් පුළුවන් වෙනත් වැඩකටත් අපි හිත යොමු කරන්න ඕනේ. නේද? එතකොට ඊළඟ ශනියේ වෙන වැඩක් කරන ගමන් ඔන්න විනාඩි 15කින් විතර වෙනස් වෙනවා කියලා නම් ඔන්න තේරුම් ගන්න පුළුවන්. ඊළඟ ශනේ පවා මේක බිනි බිනි යන බව දකින්ද තමන්ගේ මානසිකාරය ඒකාග්‍ර වේදනාවට සමවැදීමක් සිදු කරගත යුතුද නැද්ද? ඒක භාවනාවකින් ප්‍රබලව සිද්ධ කරගන්න පුළුවන් දෙයක්. එය सिद्ध කරගන්න නම් චිත්ත ඒකාග්‍රතාවයක් සහිත ඒකාග්‍රව තමන් තමන් තුළින් දැකීමේ වැඩපිළිවෙලකට භාවනාවකින් යා යුතුද නැද්ද? හැබැයි භාවනා කරමින් මේක පුරුදු පුහුණු කරපු කෙනෙකුට සතර ඉරියව්වේ වෙන වැඩක් කරන ක්ෂණයක මේක පසක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට උග්‍ර ඒකාග්‍රතාවයක් තමන්ගේ පැත්තේ සකස් කරන්න වෙනවා. හරි? එතකොට හැම ශනේ ඊළඟ ශනේ පවත් ගන්න බෑ කියන අදහස අපේ තුල ආවොත් සිද්ධ වෙන දේ ගැන මම පොඩ්ඩක් මතක් කරන්න. තපති කියන සූත්‍ර ධර්මයේ සඳහන් කරලා තියෙනවා සෝවාන් පරස්ත පුද්ගලයා මොකද අපිට අරමුණක් තියෙන්න ඕනේ නේද? සෝවාන් පරස්ත පුද්ගලයා මසුරුකම අතහැර ජීවත් වෙනවාය කියලා. මසුරුකම නැහැ කියලා. හරි? මසුරුකම කියන්නේ මොකද්ද? ඔව් තණ්හාවේ එක ප්‍රභේදයක් මේ මසුරුකම කියන්නේ වෙන කෙනෙකුට දෙන්නේ නැහැ කියන අදහස. හරිද? වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නැහැ. මට විතරයි. මට විතරයි කියන එකට කියනවා මසුරුකම කියලා. රස කෑම පාසල් දෙකක් හම්බෙනවා හොඳට මේ බඩගිනිලා ඉන්න වෙලාවක. හොඳ වෑංජන මම කැමතිම වෑංජන තියෙන පාසල් දෙකක් හම්බෙනවා. දැන් එකක් කනවා. තව කට්ටියක් ඉන්නව නොකාපු. බෑග් එකකුත් මගේ අතේ තියෙනවා. කවුරුත් දැක්කෙත් නැහැ. මොකද වැඩිපුර මොනව කරයිද? ඕම අසුරුකම ගන්නවා. දැන් කන්න බෑ. නේද? මොකද කරන්නේ? බෑග් එකේ දාලා තියාවියා. දැන් ඔන්න කෑම දුන්න අය පණිවිඩයක් එවනවා. ඔය උදේ හදපු කෑම පැය භාගයක්වත් තියාගන්න බෑ. තව පැය භාගයක්වත් ඔක තියාගන්න බෑ කියලා. දැන් මම මොකක්ද දැනගත්තේ? පවත්වා ගන්න බෑ කියලා දැනගත්තා. දැන් කවුරු හරි ආවොත් මොකද කරන්නේ? ඒකම කරනවා. මේක මසුරුකම අතහැරිලා තියෙන්නේ මසුරුකම අතහැරිලා ඇයි පවත්ත ගන්න බෑ කියලා දන්නේ හින්දා සෝවාන් පලස්ත පුද්ගලයා දන්නවා මේ නාම රූප දෙක පවත්ත ගන්න බෑ කියලා එහෙනම් යාට මසුරුකම ඇති වෙන්නේ ඇති වෙන්නේ නෑ ඇති වෙන්නේ නෑ එහෙනම් මේ වේදනාව පිරික්සන කෙනා දන්නවා මේක පවත්ත ගන්න බෑ කියලා සැප වේදනාව පවත්ත ගන්නත් බෑ දුක් වේදනාව නවත්ත සැප වේදනාව නවත්ත ගන්නත් බෑ දුක් වේදනාව නවත්ත ගන්නත් බෑ සැප වේදනා පවත් ගන්නත් බෑ කියලා හොඳට හොඳට ඒවා වෙන දේවල් කියලා දන්නවා. හරි අන්න ඒකින්ද මේ ලෝකේ ගැන යාට බලාපොරොත්තු ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. පවත්වීමේ උත්සාහයක් එන්නේ නැහැ. පින්වත්නි මෙන්න මේ දේ කරන්ඩ අපි අපේ මේ පංච උපාදානස්කන්ධය මෙතන සකස් වෙන මේ පංච උපාදානස්කන්ධය විනිවිද දකින්න ඕනේ. හරි? විනිවිද දකින්න කියලා මම මේ අතන මේ දැන් කිව්වා. මේ වෙලාවෙන් කාලය ගන්න බැරි හින්දා. මම මේ අතන්ට කියනවා නැත්නම් අපි බාහිර තැනක නම් මේ ධර්ම දේශනාව කරන්නේ අපි කියන විනාඩි 10ක් හරි 15ක් හරි වේදනාවට සමවැදිලා පොඩ්ඩක් ඉන්නකෝ කියලා. ධර්ම දේශනාව යොන්නම් උත්සාහයක් ගන්න. ඉන්නවක මම මේ මේ මොහොතේ ඇති වෙන වේදනාව ඊළඟ මොහොතේ ඇති වෙනස් වෙන හැටි ඊළඟ මොහොතේ පවත් ගන්න බැරි හැටි මම අත්දකින්නම්කෝ කියලා මං කියන ඇස් දෙක පියාගෙන වැඩි පටන් ගන්නකො හා දැන් ඔන්න මේ ශනේ ඇති වුණා ඊළඟ එක වෙනස් ඊළඟ එක වෙනස් ඊළඟ එක වෙනස් කියලා හරි වෙනස් වෙන හැටි Tamanට පවත්වා ගන්න බැරි හැටි අත්දකින්න කියලා මං කිව්වොත් මොනවා වේද? ඔය පැත්තට මොනවා වේද? ඔව් පටන් ගනි. හරි පටන් අරන් විනාඩි දෙකක්වත් විනාඩියක්වත් යන්නේ නැහැ. අර ඇත්තට අර ගිය කට්ටිය කොහොමද එදා මට කිව්ව වචන නේද වෙච්ච දේ හරිද වුණද මේක ඊළඟට නේද කකුල් දෙදෙනවා දරා ගන්න බෑ නැගිටින්න හිතනවා අර පැත්තේ මොනවා වෙලාවක් දන්නේ නැහැ මේ පැත්තේ ඕම් කා මොකද ඒ ඊට පෙරිය මොකක් කාට වෙන්නේ මොකද්ද බෙල්ල කඩා ගන්නවා ඉඳගත්ත ගමන් බෙල්ල කඩා වැටලා තීන මිද්දේ කියන්නේ අකුසලයක් අකුසල කියන්නේ නොහැකිකම මොනවට තියෙන නොහැකියාවක් හරිද මොක මොන නොහැකියාවක්ද කුසලය සඳහා කුසලය වර්ධනය සඳහා තියෙන නොහැකියාව කුසලය කියලා කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ තත්වයකට අපේ හිතපත් කර ගැනීම සඳහා තියෙන නොහැකියාව ආන්ගේ නොහැකියාවෙන් පීඩිත වෙලා ඉන්න අපි භාවනා කරලා කියනවා භාවනා කරනවා කියලා හොඳට බුදිනවා භාවනා කරනවා කියලා මොකද කරන්නේ හ්ම් ආවන්තික අපි හරීම හරීම සත්‍යවාදීව තමන් පැය භාගයක් භාවනා කරනවා නම් ඒ පැය භාගෙ මම මොකද කරේ කියලා ආ හරියි මේ හරියට නිකන් බේරෙන්න වගේ හරියට මම පැය භාගයක් භාවනා කරා කියලා මේ පැය භාගයෙන් කොතර වෙලාවක් මම භාවනාවේ යෙදලා හිටියාද කියලා විනිශ්චයක් ඇති කරගන්න ඕනේ. ඒ විනිශ්චය තුලින් දැනගන්න ඕනේ මම මෙච්චර අකුසලයෙන් පිරිච්ච කෙනෙක් කැමතිම නෑ. කැමතිම නෑ මගේ තියෙන නොහැකියාව පිළිගන්න. ඒකෙන් තමයි මේ ඉස්සරහට යන්න බැරි. හරිද? නොහැකියාවේ වගකීම තමන්ට ගන්න එපා. මම එහෙම කියන්නම්කෝ. මේක මගේ නොහැකියාව කියලා ගන්න එපා. එතකොට ඒක ලැජ්ජාව කියන එක එන්නේ. කාටවත් කියන්නවත් බෑ. නේද? ඒකින්ද ඉන්නවා ගල් ගෙඩි වගේ ඉන්නවා භාවනා කරනවා කියලා. කියන්නේ නැහැ කාටවත්. නමුත් හිත තියෙන්නේ කොහෙද? ඒ තියෙන්නේ හතර දිබ්බාගේ තැන් තැන්වල. නේද? බලාගෙන ඉන්න නම් හිතන්නේ භාවනා කරනවා කියලා. ඉතින් නිින්ද ගියොත් විතරයි අපිට හොයාගන්න පුළුවන්. හ්ම්. ඉතින් ඒකින්ද තමන් පැය භාගයක් භාවනා කරනවා නම් ඒ භාවනාව තුළින් බලන්න මගේ හිත කොච්චර සංවරද කියලා. ඒක බලන්න එක ඉරියව්වක ඉඳගෙන මේක කරන්න ඕනේ. හරිද? අනිත් එක තමයි තියෙන වැඩේ ඉතින් බෑ නෑ එක ඉරියව්වක ඉන්න ඕනෙම නෑ ඕනෙම නෑ භාවනා කරන්න ඕනෙම නෑ සෝවාන් වෙන්න. මම මෙහෙම අහන්නම්කෝ. සෝවාන් වීම සඳහා භාවනා කිරීම වහකනවා වගේ මහා විනාශයක් වෙන වැඩක්ද? නෑ. නේද? භාවනා කිරීම. මම මම මෙහෙම ප්‍රතිසත් දෙන්න ඒක හරි වටිනවා. කවුරු හරි කියනවනම් සෝවන් නැතුව භාවනාවෙන් භාවනා කරන්නේ නැතුව සෝවන් වෙන්න පුළුවන් කියලා. අපේ පරම අදහස අඳුම තරමේ සෝවන් ඵලයට යෑම. කවුරු හරි කියනවනම් අපේ පින්වත් මේ භාවනා කරන්නේ නැතුව සෝවන් වෙන්න පුළුවන් කියලා ඉතාලම ඉක්මන් තීරණයක් ගන්න. හරිද? මම සති තුනකින් මාසෙකින් මාස දෙකකින් හෝ භාවනා නොකර ඉක්මනටම සෝවන් වෙනවා. කියලා පුළුවන් නම් සෝවන් වෙන්න. හැබැයි වෙන්නත් තියෙන ඉඩකඩකුත් තියෙනවා. ඇයි? සාරුචික දෙවියන් වහන්සේ නේද? ඒ වගේ උපතිස්ස පරිබ්‍රාජකයා මේ වගේ සංසාරගතව හොඳට භාවනා කරලා හොඳට පුරුදු පුහුණු කරපු කෙනෙක්ද දන්නේ නේද? ඉතින් ඒකද ඒක එහෙමද කියලා බලාගන්න ඉක්මන් තීරණයක් ගන්න. හරි. අන්න එතකොට Tamanට තේරෙයි මම එහෙම කෙනෙක් නෙවෙයි. මම එහෙනම් මම භාවනා මොකද මම සසර පුරුදු කරලා නැතුවා. එහෙනම් දැන් ඉතින් කරගන්න වෙනවා. ඒකද මේ දැන් සමහර ළමයි ඉන්නවද නැද්ද පන්තිවල ගුරුවරු එහෙම හොඳට දන්නවා සමහර ළමයි ගොඩාක් පාඩම් කරන්නේ නැහැ පාඩම් කරන්නේ නැතුවට විභාග පාස් වෙනවා ආන්ගේ ළමයාගෙන් අපේ ළමයට හානියක් වෙනවද නැද්ද නේද තමන්ගේ දරුවා අපේ දරුවන්ට වෙලාවට හානියක් වෙන දරුවන්ගේ එයාලා හොඳට තෙල්ලක් කරනවා එයාලා හොඳට ඇයි එයා දක්ෂයෙක් එයාට තියෙන මතක ශක්තියක් වැඩිපුර එයා කියන වෙලාවට හරියට ඉගෙන ගන්නවා අපි අපේ ළමයාට කියේදී අරය වාදස්තර එකක් මොකද වෙන්නේ මේ වසර කියන වෙලාවට ඉගෙන ගන්න බෑ නේද? නමුත් අර වසර මෙයාත් නටනවා. අන්තිමට මොකද වෙන්නේ? දක්ෂයා අර විදිහට කරගන්නවා. මෙයාට එහෙම කරගන්න බැරි කෙනා පාඩම් කරලා හරි කරගන්න ඕනද නැද්ද? පරිපූර්ණ මහන්සිලා කරගන්න ඕන අය ඉන්නවා. අඩුවෙන් මහන්සිලා කරන්න පුළුවන් අය ඉන්නවා. ඒකෙන් උපතිස්ස පරිබ්‍රාජකලා දාරුචිත තරුණ මහන්සිලා වගේ නේද? සාතරමා ශක්තිය වර්ධනය කරගත්ත අය එක ශනේක මේක කරගත්තා කියලා අනිත් අය ඒ ඒක ආදර්ශයට ගත්තොත් නේද? අපි කොහොම හරි මේක කරන්න ඕනේ. එහෙනම් ඔය විදිහට අපේ సంతානය ඒකාග්‍ර කරගන්න ඕන කොහොම හරි කරලා. ඒ සඳහා අපි අකුසලයෙන් හිත පිරිසිදු කරන්න ඕනේ. හරිද? මේක අත්දකින්න ඕනේ. මේ තියෙන අත්‍යතත්ව අත්දකින්න ඕනේ. පිරිසිදු කරන ක්‍රම හතක්. ඒව ගැන අපි සාකච්ඡා කරමු. සීලයෙන් අපේ හිත පිරිසිදු කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට. ඒ සීලයෙන් පිරිසිදු වෙච්ච හිත සමා චිත්තයෙන් නැත්නම් සමාධියෙන් පිරිසිදු කරන්න පුළුවන්. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ අකුසල් හිතට ඇතුල් වෙන්න දෙන්නේ නැතු. ඊළඟ ධිට්ඨි විසුද්ධිය කියන්නේ අපි දැන් වැඩියෙන් කතා කරපු දැක්ම નિවරද කිරීමෙන්. කාංකා විතරණ කියන්නේ පටිච්චසම්පාදාදී හේතුඵල හේතුන් හිතේ නැగిලා යන විදිහට හිත සකස් කිරීම. මේවා පිළිබඳව අපි දීර්ඝ වශයෙන් ඉදිරියට සාකච්ඡා කරනවා. හරිද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඔය උපක්ලේශ වලට හිත යන්න නොදී හිත කර්මන්නේ කරගෙන ඉස්සරහට ආපු කෙනා මුලාවටපත් වෙන්නේ නැතුව මාර්ගය අමාර්ගය දැනගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාව තමන්ගේ අතුලාන්තයෙන් එන. හරිද? පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ පැහැදිලිවම සතිපට්ඨානයයි. ඒ ඒ උද්‍යව්‍ය ඥානය කියනවනම් ඒ උද්‍යව්‍ය පිළිබඳ සිහිය පිහිටිලා තියෙන ස්වභාවයටපත් වුනහම කියනවා උද්‍යව්‍ය ඥානයට ආවා කියලා. හරි මේ සංස්කාරයෙන් හිත ක්‍රමානුකූලව මාත්‍රයක්වත් අහකට යන්න නොදී හිත ආරක්ෂා කරගෙන ඉදිරියට යෑම සිද්ධ වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන කොටසේදී. හරි නව මහා විදර්ශනා, සලස් මහා විදර්ශනා කියලා තියෙන කොටසට අයත් වෙන්නේ ඒක. ඊළඟ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ග සිත 15 වීම දක්වා. ඉතින් බලන්න මේ කොටස් ටික අපි තාම ප්‍රවේශමෙන් සාකච්ඡා කරමු ඉදිරි ධර්ම දේශනාවලදී. ඉතින් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව මේ වගේ ප්‍රායෝගිකව අපි කළ යුත්තේ කුමක්ද කියලා සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක්. බෞද්ධ මාධ්‍යාලයේ ඊ타මත්ම සත්භාවයෙන් ඊ타මත්ම කරුණාවන්ත අන්වයේගේ යහපත සඳහා සකස් කරපු මේ ධර්මදේශනා මාලාව ඉදිරියට ප්‍රයත්නගෙන යාම සඳහා මේ අත්දැකීම් මේ ලබා දෙන දායකත්වය තුලින් අද දවසේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරලා යම් කිසි කෙනෙක් පුංචි හරි අදහසක් ඇති කරගත්තා නම් මම කොහොම හරි මගේ හිත හදන්න ඕනේ කියලා. දන්නවද? සසර අපා දුක් විඳින්න තිබ්බ කෙනෙක්ගේ අපා දුක් නැති කරා වාගේ මහා දුක් ගොඩක් නැති කරා වාගේ නේද බඩගිනි කෙනෙකුට බත් ටිකක් දීලත් අපි පින් සිද්ධ කරගන්නවා ඒ දුකක් නැති වෙන්නේ බඩේ ගින්දරයි ඒ නැති වෙන්නේ පිපාසිත කෙනෙකුට වතුර ටිකක් දීලත් පින් සිද්ධ කරගන්නවා ඒ යම්කිසි ගින්නක් නැති වෙන්නේ සසර විඳින්න තියෙන මහා අපා අපා දුක් ගොඩක් මහා ගිනි ගොඩක් නැති කරනවා කියන්නේ එහෙනම් කොහොමද කියනද ඉතින් ධර්ම දානයේ අග්‍රය කියන එකට කිසිම වෙන කිසිම දෙයකට කිට්ටු කරන්න බෑ මේ ඇත්තෝ ඒ වගේ මහා අග්‍රදානයක් දුන්න පිරිසක්. ඒ සඳහා දායකත්වයෙන් දරුවා කියන්නේ මාත් එක්ක එකතු වෙලා මොකද කරේ? ඒ දාණය ලබා දුන්නා. ඉතින් ඒකට අපි මේ ඇත්තෝ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා බොහෝ පින්ලාභී මේ හැම දිනාටම සසර සියලු දුක් නැති කරගන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබෙන්නට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති